නමස්කාර වේවා බුදුරුවනට අපි නොසිතූ ආකාරයේ විපත්වලට මේ රටට මුහුණ දෙන්න සිදු වුණා. ඒ මැද්දෙන් ලැබුණු මේ පුංචි විරාමයේදී කලුතර බෝධීන් වහන්සේ සෙවණේ ගෞතම බුදුරජුන්ගේ ධර්මය කියන්න මේ ලැබුණු අවස්ථාවේ අපහසුතා නොබලා සදහවක් පිරිස ධර්මයට ආසාවෙන් පැමිණලා සිටිනවා. අපට මේ ලැබිලා තිබෙන්නේ ජීවිතයකට ලැබෙන දුර්ලභ අවස්ථාව. මේ අවස්ථාවට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය සියලු මිනිසයන්ට ලැබෙන්නේ ක්ෂණ සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ මිනිසුන් අතර අල්ප පිරිසකටයි. මොකද්ද මේ ක්ෂණ සම්පත්තිය? අපට දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණා. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මනුස්ස ජීවිතය දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේලා බොරු කියන්නේ උන්වහන්සේ නුවණින් දැකලයි දේශනා කරන්නේ මනුස්ස ජීවිතය දුර්ලභයි කියලා. එතකොට දුර්ලභ වූ මනුස්ස ජීවිතේ අපිට අපි දැන් ලබාගෙන ඉන්නවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා බුදු කෙනෙක් පහළ වීම ඊටත් වඩා දුර්ලභයි. එතකොට අතිශයින්ම දුර්ලභ වූ සිද්ධිය වෙලා තියෙනවා. ඒ තමයි බුදු කෙනෙක් පහළ වීම. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා බුද්ධ ශාසනයේ අතුරුදහන් නොවි තිබීම. දැන් ඉන්දියාවේ මිනිසෙක් වෙලා උපන්න කෙනෙකුට ක්ෂණ සම්පatti ලැබෙන්නේ නැහැ. ඒ මිනිස්සෙක් කුණ පමණින් ක්ෂණ සම්පatti ලැබෙන්නේ නැහැ. ක්ෂණ සම්පත්තියක් ලැබෙන්න නම් බුද්ධ ශාසනය තියෙන්න ඕනේ. දැන් එතකොට අපි බැරි වෙලාවත් ඉන්දියාවේ උපන්නෝ අපිට සෙන සම්පත්තිය ලැබෙන්නේ එතකොට සෙන සම්පත්තිය ලැබෙන්න මිනිස්සෙක් වෙලා උපදින්නත් ඕනේ. බුද්ධ ශාසනය තියෙන්නත් ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්නත් ඕනේ. එතකොට ලංකාවේ බුද්ධ ශාසනය තිබුණට මිනිස්සු වෙලත් හිටියට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන ඉන්නේ ටික දිනයි. බොහෝ දිනක් සිත පහදවාගෙන නැහැ. එතකොට මේ බෞද්ධ ජනතාවේ ජනතාව අතරත් සන සම්පත්තිය ලබාගෙන සිටින්නේ ටික දෙනයි. එතකොට මනුස්ස ජීවිතය ලැබුණ බුද්ධ ශාසනය පවතින අවස්ථාවක් මුණ ගැහුණා. ඒ බුද්ධ ශාසනය නිසා බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ලැබුණා ඒ තුලින් හිත පෑදුණා එතකොට ඔන්න දුර්ලභ අවස්ථාව ලැබෙනවා මොකක්ද මේ අවස්ථාවට කියන්නේ ක්ෂණ සම්පත්තිය මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය නොගත්තොත් මේ අවස්ථාව අපිට අහිමි වෙලා යනවා දැන් අපි දන්නවා අපිට සමහර විට අපේ අම්මලා තාත්තලා කියනවා අපිට හරි විදියට ඉගෙන ගන්න ලැබුණ නැහැ. ඒ කියන්නේ උගත්කම අයින් වුණා. අපිට හරි විදියට සල්ලි හම්බ කරන්න ලැබුණ නැහැ. එහෙම කියන අය ඉන්නවනේ. අපිට හරි විදියට ගෙයක් දොරක් හදාගන්න ලැබුණ නැහැ. අපිට හොඳ ළමයි ලැබුණ නැහැ. එහෙම කියන අම්මලා තාත්තලා ඉන්නවා. අපිට හොඳ ස්වාමියා ලැබුණ නැහැ. අපට හොඳ බිරිඳ ලැබුණ නැහැ. මෙහෙම කියන අය එතකොට ඒව සුළු දේවල්. අපට ක්ෂණ සම්පත්තිය ලැබුණේ නැත්නම් ඒක තමයි අපට තියෙන විශාලම හානිය. ඒ මොකද අපේ උගත්කම නැති වුණා කියලා ක්ෂණ සම්පත්තියට බාධාවක් නැහැ. සල්ලි භාගෙ නැති වුණා කියලා ක්ෂණ සම්පත්තියට බාධාවක් නැහැ. ලස්සන ගෙවල් දොරවල් නැති වුණා කියලා ක්ෂණ සම්පත්තියට බාධාවක් නැහැ. අපේ ජීවිතේ හොඳ දූ දරුවෝ ලැබුණේ නැහැ කියලා ක්ෂණ සම්පත්තියට බාධාවක් නැහැ. ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ බුද්ධ ශාසනයේ බබලන කාලෙදී මිනිස්සු වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පාදවා ගැනීමෙන් එතකොට බුද්ධ කාලේ හිටපු අය අතරේ බොහෝ පිරිසකට මේ සන සම්පත්තිය ලැබුණා බොහෝ පිරිසකට මේ ක්ෂණ සම්පත්තිය ලැබුණා ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියා ඒ කාලේ මිනිසුන්ගේ පිනට තමන්ගේ එක එක්කෙනාගේ පිනට මිනිස්සය වෙලා උපන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පරිසරය. ඒක කරුණු දෙකයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. එතකොට මොකද වුනේ? හිත පැහැදුනා. ඔන්න සන සම්පත්තිය ලැබුණා. මේ ක්ෂණ සම්පත්තියට හානි කරන්නත් බලාගෙන ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහළ වෙනවා වෙනුවට වෙන වෙන වැල්වටාරම් කියෝලා ඒ පැහැදීම වෙන වෙන පැතිවලට හරවන්නත් ලෝකේ මිනිස්සු ලෑස්තියි. ඒ පැහැදීම නැති කරන්න ලෑස්තියි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි එහෙනම් පහදින්න ඕනේ පහදින්නම් වාලේ නොවේ. පහදින්න ඕනේ අවබෝධයෙන්. අපි අවබෝධයෙන් පැහැදුනොත් ඒ පැහැදීම කාටවත් නැති කරන්න බෑ කයි කතන්දර කියලා එක එක ඒවා කියෝලා වැල්වට ආරංචියෝලා නැති කරන්න බෑ එතකොට එහෙනම් ක්ෂණ සම්පත්තිය ඇති වුණාම ඒක පවත්වා ගැනීම කවුරු සතු දෙයක්ද? Taman සතු දෙයක්. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පරම දුර්ලභයි. ඒ කියන්නේ ක්ෂණ සම්පත්තිය කෙනෙකුට ලැබුණොත් එයා සතර අපායෙන් අත් මිදෙන සුගති සැපේ ලබන ඒ වගේම මේ සංසාරෙන් සංසාරයේ අතරමං නොවි පිළිසරණක් ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. දැන් සංසාරයේ ස්වභාවය දිහා බලද්දී අපිට කෙලවරක් නැතුව මේ විදිහට මනුෂ්‍යාත්ම ලැබිලා තියෙනවා. නමුත් අපිට ඒ කිසිම ආත්මයක බැරි වෙච්ච එකක් තමයි මොකද්ද? ක්ෂණ සම්පත්තිය ඇති කර ගැනීමල. එතකොට මේ ජීවිතේ අපි සංසාරේ ගෙවූ විදියටම ගෙවුවොත් අපි සංසාරේ යන ගමනේම මැරිලා යයි. සංසාරේ යන ගමනේ පොදු ස්වභාවය මොකද්ද? සතර අපායයි. සත්වයාට තියෙන පොදු ස්වභාවය සතර අපාය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලී කෑල්ලක් අරන් කෙනෙක් උඩ ගහනවා. උඩට දැම්මහම ආයේ වක් වැටෙද්දී එක කොනක් පොළවේ වදිනවා. ආයෙ අරන් උඩට දානවා. එදුකට වැටෙද්දී අනෙක් කොන පොළවේ වදිනවා. ආයෙ අරන් උඩට දානවා. මෙන්න මේ වගේ කියනවා මනුස්සයා උඩට එන්න හදනවා අපාය වැටෙනවා. උඩට එන්න හදනවා අපාය වැටෙනවා. මේ ජීවිතේ මනුස්ස ලෝකේ ඉන්නවා ඊළඟ ජීවිතේ පෙරේතෙක් කියලා උපදිනවා. ඔබ දන්නේ මේ පත්තරවල හරියට යන්නේ ඒක කතන්දර පෙරේති වෙලා ඉපදිච්ච ඒවා. ඊළඟට ඔබ දකින්න නැති පෙරේති වෙහිච්ච අය. එතන අපිට පේනවා මේ මනුස්ස ලෝකේ කාලා බිලා හිටපු අය පෙරේත ලෝකෙ ගිහිල්ලා කන්න නැතුව, බීමක් නැතුව, ඇඳුමක් නැතුව මොකද හේතුව දැන් පෙරේතය වෙලා හිටපු අය මිනිස්සුන්ගේ ඇඟවල් වලට ඒ පෙරේතය වැවුනහම එයත් පෙරේතෙක් වයි. ඊරෝසියා හොටු පිරාගෙන කොණ්ඩේ කූරගෙන විරූපී වෙලා ඉන්නව දැකලා නැද්ද? මනුස්ස ලෝකෙ හොඳට හිටපු අය. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකෙට නිතරම එන්න කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙට නිතර එන්න ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට නිතර යන්න ලැබෙන්නේ නැහැ. හැබැයි පෙරේත ලෝකෙට නිතර යනවා. තිරිසන් ලෝකෙට නිතර යනවා. සමහර මිනිස්සු මැරිලා ගිහින් කෙලින්ම උපදින්නේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපන්නට පස්සේ බොහෝ විට අපිට ඒ ගැන තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ තිරිසන ඇවිල්ලා අපිට කියන්නේ නැහැ මම මේ ආස්වල් කියන අය කියලා කවුරුත් තිරිසන්ව ඇවිල්ලා කියන්නේ නැහැ. පෙරේත ලෝකේ ඉපදිච්ච කෙනෙක් සමහර විට බල්මහිලාගෙන ඉන්නව අපිට හොයන්නත් බෑ. ওই හීන වලින් පෙනිලා ඇඟට වෙයිලා තමයි අපි හොයාගන්නේ මේ අස්වල් කෙනා දැන් පෙරේත ලෝකේ ඉන්නවා කියලා. තිරිසන් ලෝකේ උපදින එක හොයන්න විදියක් ඇත්තෙම නැහැ. නිරේ ගැන කොහෙත්ම බෑ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දැන් නිරේ උපන්න කෙනා ගැන සාමාන්‍ය මිනිසුන්ට දැනගන්න පිළිවිලක් තියෙයිද? ලැබුණු උත්තරේ තමයි හිරේ ගියපු එක්කෙනා එයාට පුළුවන්ද ඇවිදින් පිටස්තර විස්තරේ කියලා ආහිරයට යන්න. බෑනේ. ආ හිරේ ගියාට පස්සේ එයාට එන්න දෙන්නේ නෑ. එයාට එන්න දෙන්නේ නෑ. එයා හිරේ විඳවන්න ඕනේ. ඒ වගේ තමයි මේ මිනිස් වෙලා ඉපදින අය ඒ Tamangeම අඩුපාඩු නිසා නිරේ වැටෙනවා. නිරේ උපන්නට පස්සේ එයාට කලාතුරකින් තමයි බේරෙන්න පුළුවන් වෙන්නේ. දැන් අර එංගලන්තයේ මිනිස්සෙක් හදිසියෙම මැරිලා නිරේ කියන්නේ විනාඩි 23ක් මනුස්ස ලෝකේ වෙලා වෙනවා. ඒ වෙලාවෙ තුල යා නිරේ ගියා. යා නිරේ ගිහිල්ලා කොහොම හරි යාගේ ආවිෂතාව ඉතුරු වෙලා තියෙද්දි තමයි නිරේ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මා හිතන්නේ කවුද දන්නේ මාර්යා වෙන්නේ නැති. ඇදලා දාලා ආය අත දාලා අරගෙන අරගෙන කියලා ඵලයන් මනුස්ස ලෝකෙට ගිහිලා කියාපන් කියලා. ඊට පස්සේ ආයෙ ආට පණ ආවා. පණ ආවට පස්සේ ඔන්න වෙබ්සයිට් වල තියෙනවා. පණ ආවට පස්සේ දැන් එයා විස්තරය කියනවා. දැන් එයාගේ නෝන හොඳටම බය වෙලා. නෝන ගිහින් පල්ලියට කිව්ව මෙයා එක්කන් ගිහිල්ලා. පල්ලියත් බය වුණා. පොත් පෙළ පෙළ බලනවා විස්තරේ නෑ. විස්තරේ තියෙන අපේ පොතේ. දේවදූත සූත්‍රය. ඊට පස්සේ මෙයාගේ විස්තරයට සවන් දුන්නාම YouTube වල තියෙනවා විස්තරේ. එයාගේ විස්තරයට සවන් දුන්නාම එයා කියනවා මම ගියා 아무තු තැනකට. ගියාම පොළවත් යකඩ, බීතිත් යකඩ, වහලෙත් යකඩ. දැන් බලන්න දේවදූත සූත්‍රයේ විස්තරය. ඊට පස්සේ කියනවා මේ විශාල රස්වියක් බින්දරක් තියෙනවා. මේ වගේ රස්නයක් මම වෙන දැකලා නැහැ. ඊට පස්සේ කියනවා අමුතු මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මාව ඇදගෙන ගියා. මේ කවුද? නිරිසත්තු. ඊට පස්සේ කියනවා අනුකම්පාව ඉල්ලලා මම කෑ ගැව්වා. අනුකම්පාව ලැබුණේ නැහැ. ඊට පස්සේ කියනවා මට පිපාසයක් ආවා මං වතුර බින්දුවක් ඉල්ලලා කෑ ගැව්වා. මට වතුර බින්දුවක්වත් ලැබුණේ මේ වගේ කියන විස්තරය එහෙමම තියෙනවා දේවදූත සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවදූත සූත්‍රය දේශනා කරලා කියනවා මහණෙනි මම මේවා දේශනා කරන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි. මේක මම බුදු ඇසින් දැකලයි මේක මම දේශනා කරන්නේ. නිරේවටෙනන එපා කියලා. දැන් පින්වත්නි නිරේවටින ස්වභාවය අපට අයිති වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨිය නිසායි. කුමක් නිසාද නිරේවටින ස්වභාවය සත්‍යයට උරුම වෙලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය නිසා. പ്രേත ලෝකයේ වැටුනොත් දැන් නිරේ වැටීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක වතාවක් මිනිස්සෙක් නිරේ වැටුනොත් එයාට මනුස්ස ලෝකෙට උපදින්න ආය අවස්ථාව ලැබෙනවා කියන එක ඔව් ඒක අමාරුයි කිව්වා කන කැස් බෑම වීස් දුරින් අහස බලන එක ලේසි කිව්වා. ඒ උපමාව බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ අහනවා මේ නගුලේ තියෙන වියදඬ කියලා එකක් සිදුරක් තියෙනවා. සිදුරක් තියෙන වියදඬ කියන්නේ ලීයක්. මේ ලීය මුහුදට වැටුණාට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ ලීය මුහුදේ පාවෙවි තියෙනවා. එතකොට මුහුද අස්සේ ඉන්නවා කැස් බෑවේ. ඒ කැස් බෑවගේ පේන්නේ එක ඇහැයි අනිත් ඇහැ පේන්නේ මේ කැස් බෑව අවුරුදු 100කට වතාවක් අර මොහොත යටේ ඉඳලා උඩට එනවා. එහෙම මොහොතින් අවුරුදු 100කට වතාවක් මොහොත යටේ ඉඳලා උඩට එද්දී අර පාවෙවි තියෙන වියගසේ සිදුරින් එයාගේ ඔළුව දානවා එයා. එතකොට එයාට අර එක ඇහෙන් ආහස පේනවා. ඒකට තමයි කියන්නේ කන කැස් බෑවා විය සිදුරින් ආහස බලනවා කියලා. එතකොට මේ කන කැස් බෑවා විය සිදුරින් ආහස බැලීම වෙන්න පුළුවන්ද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ ඊටමත් කලාතුරකින් වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි නෑ ඉක්මනට උනත් වෙන්න පුළුවන්. හැබැයි මිනිස් ලෝකේ ආපු කෙනෙක් මිනිස් අතර ජීවත් වෙච්ච කෙනෙක් මැරිලා නිරී ගියොත් මේ වගේවත් ඉක්මනට කනකැස් බෑවා දේශුදරෙන් අහස බලන තරම්වත් ඉක්මනින් මනුස්ස ජීවිතයක් ආයෙ ලැබෙන්නේ නැහැ කිව්වා. එහෙමනම් අපේ සංසාරේ අපේ ඥාතින් කොච්චර නිරේයද? අපේ දරුවෝ වෙලා හිටපු අය, පවුපියෝ වෙලා හිටපු අය, යාළුවෝ වෙලා හිටපු අය, ස්වාමි බිරිඳ වෙලා හිටපු අය කොච්චරනම් නිරේයද? අපි ඒව දන්නේ නැහැ. ඊළඟට പ്രേත ලෝකේ പ്രേත ලෝකයට වැටුණොත් එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම භාව පහකට කලින් අම්මා පෙරේතිය පෙරේතියක් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙනී හිටියා පෙනී හිටලා කිව්වා අනේ ඔබ වහන්සේ මට මේට ආත්ම භාව පහකට කලින් පුතා වෙලා හිටියා මං ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා. ඒකට බලන්න සංසාරේ අපිට හරියට අම්මල තාත්තල ඉන්නවා. ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා මං දැන් මං පෙරේතියා. ඒ ඒ කාලේ පෙරේත ලෝකෙ ගිහිල්ලා තාමත් මං පෙරේත ලෝකෙ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ යවුවා. එතකොට කෑම තියනවද කියලා ඇහුවා. නෑ කිව්වා. බොන්න මොකුත් තියනවද කියලා ඇහුවා. නෑ කිව්වා. ඇඳුම් තියනවද කියලා ඇහුවා. නෑ කිව්වා. එතකොට අවුරුදු කීයක් යා ගෙවමින් ඉන්නවද? ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පෙරේතියට පින් දුන්නා. පින් දුන්නට පස්සේ ඒ ප්‍රේතියට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් වුණා. එතකොට එයා කෑම් බීම් ලැබුණා. පෙනී හිටලා කිව්වා අනේ ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ මට තව සුළු කාලයයි මේ පෙරේත ආත්මේ ඇයි දැන් ආත්මභාව පහක්වම සෑහෙන කාලයක් නේ අතර මට සුළු කාලයක් තියෙන්නේ ඊට පස්සේ ඇහුවා සාරිපුත්යන් වහන්සේ ඊට පස්සේ මොකද වෙන්නේ ඔයාලට අනේ මං ඊට පස්සේ නිරේ යන්නයි නියම වෙලා තියෙන්නේ කිව්වා එතකොට බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා වෙලා හිටපු එක්කෙනත් ආත්මභාව පහකට කලින් පෙරේත ලෝකේ ගියා ඊට පස්සේ නිරයන නියම වුණා. සාමාන්‍ය නෝනල මාතෘ ගැන කවුරු කතාද? කතා කරන දෙයක් කතා කරන දෙයක් නැහැ. ඉතින් මේ අනතුරු ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ බලන්න කියුවා තිරිසන් අපායේ තියෙන වෙනස්කම දෙපා තියෙන සත්තු ඉන්නවා. පා හතර තියෙන සත්තු ඉන්නවා. පා ගොඩාක් තියෙන සත්තු ඉන්නවා. පා නැති සත්තු ඉන්නවා. එක එක විදිහේ සත්ත්ව වර්ග ඉන්නවා. මේ සියලු දේවල් මහණෙනි හැදෙන්න මූලික වුණේ සිත වැරදීම කිව්වා. සිත වැරදි විදියට පිහිටුවීම කිව්වා. ඉතින් මේ ප්‍රේත ලෝකේ යන්න කෙනෙකුට හේතු වෙන්නේ සක්කාය දිට්ඨි තිබීමයි. තිරිසං අපාය වැටෙන්නත් හේතු වෙන්නේ සක්කාය දිට්ඨි තිබීමයි. දැන් එතකොට අපි මනුස්ස ලෝකෙට ආවා. මිනිස් ලෝකේ ඉන්නවා. දැන් අපිට තේරිලා නැන්නේ අපතුල තියෙන සක්කාය දිට්ඨිය ගැන. දැන් අපි මේ මනුස්ස ලෝකේ පුඩි පුංචි ළමෙක් වගේ අපි ඉතින් ඔය පොඩි කාලේ කිලෝ කීපයක පොඩි දරුවෙක් කියලා උපන්නා. ඊට පස්සේ අපි ටික ටික වැඩුණා. අපි ඉස්කෝලේ ගියා. සෙල්ලම් කළා. විනෝද වුණා. සින්දු කිව්වා. නැටුවා. පෙරහැරවල ගියා. අපි මේවා කර කර ඉන්නවා. ඊට පස්සේ ඔන්න තරුණ වයස එනවා. කසාද බඳිනවා. රැකී රක්ෂාවල් කරනවා. දරුවන්ට උගන්වනවා. ගෙවල් දොරවල් හදනවා. මේවත් මේ අතරේ සමාජයේ එක එක සේවා කටයුතු තනතුරු දරනවා. අපි දන්නවාද මේ ඔක්කොම අපි කරද්දී සක්කාය දිට්ඨිය කියලා එකක් අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා. දන්නේ නැහැ. අපි හිතන්නේ දැන් manuss ලෝකේ පුංචි කාලේ ඉඳලා ඉඳලා ජීවත් වෙලා සමාජයේට ටික ටික උස මහත් වෙලා දරුන් තේරුම් තියෙන කෙනෙක් වශයෙන් ඉන්න ලැබුණාම අපිට පේනවා මේ වයසට යන අය මැරෙනවා. පේන්නේ නැද්ද? අපිට පේනවා. අපිට පේනවා නොඑක ආකාරයෙන් මිනිස්සු මැරිලා යනවා. ලෙඩ වෙනවා. නමුත් අපේ හිතට යන්නේ නැහැ මෙයා මැරිලා කොහේ යනවද? මෙයා මැරිලා කොහේ යනවද කියන කාරණේ අපිට මතක් වෙන්නේ නැහැ. ඇයි අපිට හැමතිස්සෙම එයා මැරෙනකොට අහන්න ලැබෙන්නේ මෙයාගේ ජීවිතේ සාර්ථකයි. මේ මැරිච්ච කෙනාගේ ජීවිතේ සාර්ථකයි. මෙයාට හොඳ උගත්කමක් ලැබුවා. මෙයා ලස්සනට ගෙවල් දොරවල් හැදුවා. මෙයා සමාජයේ කැපී පෙනෙන ජීවිතයක් ගෙවුවා. මෙයාට හොඳ දරුවෝ හැදුවා. මෙයා සමාජයට වැඩ කළා. ඒ නිසා මෙයා සාර්ථකයි. එතකොට මෙහෙම මේ මලකුණින්ම අපේ ජීවිතය අවසන් කරන නිසා අපිට පරලෝ ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම තේරුම් අරන් සිටපු එකක් තමයි මේ ලැබිලා තියෙන ජීවිතයේ අවුරුදු 100කින් මෙහා බොහෝ දෙනෙක් මැරෙනවා කියන එක. උන්වහන්සේ දේශනා කළා අවුරුදු ජරා සූත්‍රය අවුරුදු 100කින් එහා 100කින් මෙහා බොහෝ දෙනෙක් මැරෙනවා කියලා. එතකොට මේ අවුරුදු 100ක් වගේ කාලයක මෙහා බොහෝ දෙනෙක් මැරෙනවා අවුරුදු 100 පන්නන නියමත් කෙනෙන්නේ. බොහෝ දෙනෙක් මැරෙනවා නම් අනිවාර්යයෙන්ම එයා තමන්ගේ මේ ගත කරන ජීවිතේ වගේම කල්පනාකාරී වෙන්න ඕනේ තමන් මැරිලා කොහෙද යන්නේ කියලා. එතකොට මේ මැරිලා කොහෙද යන්නේ කියන දේ ගැන පැහැදිලිව කතා කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. දැන් අපිට අනිත් ආගම් අදහන අයගේ අදහස් ඒගොල්ලන්ගේ කතාබස් වලින් දැනගන්න ලැබෙනවා. ඒ බොහෝ අය විශ්වාස කරන්නේ ඒගොල්ලෝ මැරිලා ස්වර්ගය යනවා කියලා. ඒකට සාධක හැටියට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ මව්පිය කෙනෙක් ඉන්නවා. ඒ මව්පිය කෙනාගේ කැමැත්තේ කියලා. ඉතින් මව්පිය කෙනා ඒගොල්ලන්ට මුණ ගැහුනේත් නැහැ. කතා කළෙත් නැහැ. නමුත් පොතේ ලියලා තියෙනවා එයාගේ එයාට කිව්වහම මාපු කෙනාට අරන් යනවා ස්වර්ගය කියලා. ඉතින් ඒ විශ්වාසයේ මත පින්පව් වලට බයක් නැතුව පව් වලට බයක් නැතුව ඕන දෙයක් කරනවා. මොකද හේතුව මෞංකාර දෙවියන් තමන්ව අරගෙන යයි කියලා. ඒ වගේ විශ්වාසයකට මිනිස්සේ කාවොත් එයාගේ ජීවිතයට කිසිම විසඳුමක් නැහැ. ඒ විශ්වාස විසින් සියලු විසඳුම් වහලා තියෙනවා. අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ මේක හෙලි කළා. මොකද්ද හෙලි කළේ? සක්කාය දිට්ඨිය නැමැති දෙයක් ඔබ ළඟ තියෙනවා. මේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳ මොකද්ද? සක්කාය දිට්ඨියත් එක්ක බැඳිලා තියෙනවා සැකේ. සක්කාය දිට්ඨියත් එක්ක බැඳලා තියෙනවා. අන්දානුකරණයෙන් යමක් අදහන ගතිය. අන්දානුකරණයෙන් යමක් අදහන ගතිය සක්කාය දිට්ඨියත් එක්ක බැඳලා තියෙනවා. මේ නිසා බොහෝ දිනෙකට මේ සක්කාය දිට්ඨියෙන් තියෙන අනතුරු හොයාගන්න බෑ. ඒ කිව්වේ සක්කාය දිට්ඨියත් එක්ක කරුණු කීයක් තියෙනවද? සක්කාය දිට්ඨිය එකක්. සක්කාය දිට්ඨිය මම තෝරලා දෙන්නම් හිමීට. සක්කාය දිට්ඨිය කියලා එකක් අපේ හිතේ තියෙනවා. ඊළඟට අපේ හිතේ බලපවත්වනවා සැකය. ඊළඟට බලපවත්වනවා සීලබ්බත පරාමාස කියන්නේ අන්දානුකරණයෙන් යමක් අනුගමනය කිරීම සොයන්නේ බලන්නේ නැතුව අනුගමනය කිරීම දැන් අපි දන්නවා මේ බොහොම මෑත කාලේ අපේ සමාජයට ආවා ගෙම්බ පූජාව. දන්නේ නැද්ද ඔබ? ගෙවල් වල තියෙනවා සෙන්සුවි කියලා. අහලා තියෙනවද ගෙම්බ පූජාව? ගෙම්බෙක් ගේ ඉස්සරහා මේසුවට තියෙනවා. තියලා ගෙම්බගේ කටේට කටට රුපියලක් දානවා. ඒ මොන පූජාවද? ඔව්. එතකොට විශ්වාසයක් මිනිසුන්ට දුන්නා මේ ගෙම්බ පූජාව කළාම සල්ලි ලැබෙනවා. එතකොට මේ ජීවිතය ගැන තේරෙන්නේ නැති අර සක්කාය දිට්ඨිය යුතු පුද්ගලයා කල්පනා කරනවා අනේ මටත් ගෙම්බෙක් කරන් යන්න නැත්නම් වෙන්නේ නැද්ද එහෙම? ගෙවල් වලට ගියාම මම දැක්කා. කඩවල් වල ඉස්සරහා තියලා තියෙනවා ගෙම්බා. රුපියලක් දානවා කටට උදේට. ඊළඟට තව පූජාවක් ආවා ලාෆින් බුද්ධ පූජාව. එතකොට අන්දානුකරණයෙන් මේවා අදහන්ද පෙළඹෙන්නේ නැද්ද? එතකොට ලාෆින් බුද්දා කියන මූර්තිය gedara hari කොහේ හරි තියලා වැඩ පොලේ හරි කඩේ හරි රුපියලක් තියෙනවා එතන පූජාව ඊට පස්සේ විශ්වාස කරනවා ආ දැන් මේ හේතුවෙන් තමයි මට දියුණුව ලැබෙන්නේ මේවා අන්දානුකරණයෙන් ඇදහිීම නොවේද අන්දානුකරණයෙන් ඇදහිීම මේ අන්දානුකරණයෙන් ඇදෙහෙන්න ඇදහෙන්න පෙළඹෙයිද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් අන්දානුකරණයෙන් විශ්වාස මිත්‍යා විශ්වාස ඇති කරගන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට අන්දානුකරණයෙන් එයා පෙළඹවන්න යම්කිසි දෙයකට එයාට උදව් කළේ මොකක්ද? සැකයයි සක්කාය දිට්ඨියයි. සැකේ මොකද්ද? මේකෙන්වත් මට හරියයිද දන්නේ මට මේකෙන්වත් දියුණුවක් ඇයි කලින් දියුණුවක් වුණා කලින් විශ්වාසය තුළ පිටක් වුණා කියලා එයාට විශ්වාසයක් නැහැ. එතකොට ඊළඟ විශ්වාසයට යනවා මට මේකෙන්වත් දියුණුවක් පිහිටක් ලැබෙයි දන්නේ කියලා. එදවර සක්කාදිට්ඨිය බලපවත්වපු නිසා එයා තුල ක්‍රියාත්මක වුණා සැකේ. දැන් එයා එතකොට දන්නේ නැහැ තමන් තුල සැකේ කියලා. ඔන්න ඊට පස්සේ එයාට අහන්න ලැබෙනවා ගුවන් විදුලියෙන් හරි රූපවාහිනියෙන් හරි මොකද ඒ දෙකෙන් තමයි තද බල විදියට මිත්‍යා දෘෂ්ටිය පතුරවන්නේ. ඒ කියන්නේ රේඩියෝ channel වලිනුයි ටීවී channel වලිනුයි තමයි තනිකරම මිත්‍යා දෘෂ්ටිය පැතිරවීමේ ජාවාරම කරන්නේ. ඔන්න අහන්න ලැබෙනවා උතුරට දොර තිබ්බොත් හරියන්නේ නැහැ. දැන් මෙයා දුවලා ගිහිල්ලා බලනවා දොර උතුරේද බැලුවා හරි වැඩි. ඇයි? දොර උතුරේ. ඊර්වසිය හණෙකට කෝල් කරලා අහනවා හරි වැඩි අපේ දොර උතුරේ තියෙන්නේ දැන් මොකද කරන්නේ? කියනවා දැන් හරි භයානකයි දොර ගලවන්න. ඔන්න දැන් දැන් යාගේ ඔළුවේ වැඩ කරනවා මේ අපිට මේ ඔක්කොම කරදර කරච්චල් මේ චංචල් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මක් නිසාද? දොර උතුරේ නිසාය. ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ බෞද්ධයෝද වෙන ආගම් වල අයද? බෞද්ධ වෙස්යෙන් ඉන්න අය නේද? ඒකට හේතුව මොකද? ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නැහැ. ඒක කියන්න කවුරුත් නැහැ. මිත්‍යා දෘෂ්ටිය කියන්න ඕන තරම් ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන්න කවුරුත් නැහැ. නමුත් මිත්‍යා විශ්වාස පතුරවන්න ඕන තරම් ඉන්නවා. මොකද අර හැම මිත්‍යා විශ්වාසයක්ම පිටිපස්සේ ආදායම් මාර්ගයක් තියෙන නිසා. ඒක පතුරවන්න ඕන තරම් ඉන්නවා. මේ නිසා මේ සක්කාය දිට්ඨිය අඳුන ගන්නත් මිනිස්සයාට අවස්ථාවක් නැහැ. සැකේ අඳුන ගන්නත් අවස්ථාවක් නැහැ. ඊළඟට ඔව් අන්දානුකරණයෙන් අපි මේ එක එක ඇදහිලි වලට අහු වෙනව නේද කියලා අඳුනා ගන්නත් අවස්ථාවක් නැහැ. හැබැයි සමහර අය ඉන්නවා ස්වභාවයෙන්ම නෝනින් කල්පනා කරන. ඒ නෝනින් කල්පනා කරන කෙනා තොවට අහුවෙනවා. හැබැයි අහුවෙලා එයා නුවණින් කල්පනා කරලා ඒකෙන් ගැලෙන මොකද්ද මේ විකාරය? මොනවටද මේ මම මේ අහුවෙන්නේ? මොනවද මේ මම මේ අද මේ අදාගෙන යන්නේ කියලා එයා තමන්මම තමන්ම තමන්ගේ ක්‍රියාව ਵਿਚාරයට ලක් කරනවා. තමන්ම තමන්ගේ ක්‍රියාව ਵਿਚාරයට ලක් කරන නිසා යාට මොලේ පෑදෙනවා. එයා අතාරිනවා ඒවා. අනිත් එක්කෙනාට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුද්ධ දේශනාවේ සුබ කියන මානවක තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස සමහරු උපතින්ම හරි ධනවත් සමහරු හරි දුප්පත් සමහරුන්ට හොඳ ඥානයක් තියෙනවා සමහරුන්ට එහෙම ඥානයක් නැහැ. සමහරු හරි නිරෝගී. සමහරු නිතර ලෙඩින් දුකින් ඉන්නේ. සමහරු හරි දක්ෂයි. සමහරු හරි අදක්ෂයි. සමහරු හරි ලස්සනයි. සමහරු හරි කැතයි. ඇයි මේ වෙනස? ඇයි මේ වෙනස කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා තරුණය මේ වෙනස ඇති වෙලා තියෙන්නේ කර්මය නිසා. මොකක් නිසාද? කර්මය නිසා. කර්මානුරූපවයි මේ මිනිස්යාට මේ වෙනස ඇති වෙලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ කර්මයේ තමයි තමන්ගේ දේ හැටියට සත්වයාට තියෙන්නේ. කර්මයේ තමයි උත්පත්තිය සලස්සලා දෙන්නේ. කර්මයේ තමයි නෑදෑයා හැටියට ඉන්නේ. කර්මයේ තමයි තමන්ගේ දායාදය. මේ කරුණු ටික අපට තේරුම් ගන්න පුළුවන් වුණොත් මා හිතන්නේ අපිට සෑහෙන දැනුමක් ඇතුව සෑහෙන අවබෝධයක් ඇතුව මේ ජීවිතය ගෙනියන්න පුළුවන් වෙනවා. දැන් අපිට පේනවා ඒ කර්මයට කර්මය ගැන කියද්දී සමහර හිතන්න බෑ මේ එක එක්කෙනාගේ ජීවිත වෙනස් වෙලා යන වීර්යය. අපේ පිටිපස්සෙන් අපිට ලොකු බලපෑමක් කරන දේ තමයි අපේ කර්මය. අපිට ලොකු බලපෑමක් කරන දෙයක්. එතකොට මේ කර්මය දුර්වල වීම හෝ බලවත් වීම තියෙන්නේ අපි ක්‍රියාත්මක වෙන විදියටයි. දැන් හොඳ පැත්තට කර්මය බලවත් වුණොත් හොඳයි. නරක පැත්තට කර්මය බලවත් වුණොත් විශාල විනාශයක් තමන්ගේ ජීවිතයට සිද්ධ වෙනවා. දේශනාවේ සඳහන් වෙනවා බරපතල කර්ම කියලා කොටසක්. ඒවට කියන්නේ ගරු කර්ම කියලා. බරපතල කර්ම. ඒ බරපතල කර්ම තමයි මේ බුදුරජුන්ට අපහාස කිරීම ධර්මයට අපහාස කිරීම සංඝයාට අපහාස කිරීම පූජ්‍යස්ථානවලට අපහාස කිරීම ගැරහීම මේ ඔක්කොම මේ සිත අපහදවාගෙනනේ කරන්නේ ඒක Tamanට සිද්ධ වෙන බරපතල කර්මයක් වඩාත් බරපතල කර්ම තියෙනවා විසඳුම් නැති ඒ කියන්නේ අනිත් දැන් ওই බරපතල කර්ම කියලා අපි කිව්වේ අපහාස කරන ඒවා. ඒවට විසඳුම් හැටියට තියෙනවා මොනවද? සමාව ගැනීමෙන් විසඳ ගන්න පුළුවන්. කිසිම සමාවක් නැති කර්ම තියෙනවා. ඒක බුද්ධ දේශනා විතරයි සඳහන් වෙන්නේ. ඒවට කියන්නේ ආනන්තරීය කර්ම කියලා. ආනන්තරීය කියලා කියන්නේ ඔව් දැන් මනුස්ස ලෝකයේ ඉඳ මැරෙන ආනන්තරයේ පාප කර්මයක් යම් කිසි කෙනෙකුගෙන් කෙරුණොත් මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න යා මැරුණාම අතරක් නැතුව නිරේ යනවා. ඒකට තමයි ආනන්තරී පාප කර්ම කියලා කියන්නේ. ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පහක් තියෙනවා කියලා. මොනවද ඒ? ඔව් මිනිස්සෙකුගේ අතින් Tamanගේ මව් මැරෙන්න උදව්වක් ලැබුණොත් මව් මරනවා කියන්නේ ඒ පියා මරනවා කියලා කියන්නේ සමහර කෙනෙක් හිතාමතා කියන්නේ හිතාගන්න බෑ ඒවා මිනිස්යන්ගෙන් සිද්ධ වෙන වේදිය. දැන් බටහිර රටවල නම් ඒක වෙනවා. හරියට ආනන්තරී පාප කර්ම වෙනවා. කොහොමද වෙන්නේ? අම්මා තාත්තා මැරිලා අසනීපෙන් ඉස්පිරිතාලේ ඉන්නකොට පුතා හරි දුව හරි ගිහිල්ලා කියනවා මේ අම්මා තාත්තා දුක් විඳිනවා ඒ නිසා ඒ අයට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියනවා. ඒතර දොස්තර මහත්තයා කියන හොඳයි එහෙනම් මේ කොලේ අස්සම් කරන්න. දැන් යා ප්‍රාණඝාතයක් හැටියට කරන්නේ අස්සනක්. එයා අස්සන දාන්නේ. එයා අස්සන දාපු ගමන් අර දොස්තර ගිහිල්ලා අර අම්මට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. දැන් එතකොට මෙයා සන්තෝෂ වෙනවා. දැන් ඉතින් අම්මගේ දුක ඉවරයි. නමුත් තානන්තරයේ පාප කර්මේ Tamanට සිද්ධ වෙලා. දැන් බලන්න ධර්මයේ දන්නේ නැති ලෝකයට යන කලදසාව. දැන් බටහිර රටක කවුරු හරි ගිහිල්ලා අපි උපන්නොත් අපිටත් ওই අනතුරු නැද්ද එතකොට? එතකොට මේ අනතුරු වලින් දැන් සමහර අවස්ථාවල තාත්තා අසනීප වෙලා රෝහලේ ඉන්න අංශභාගය ඇදිලා. වයසට ගිහිල්ලා. දරුවෝ පස් දෙනෙක් ඉන්නවා කියමු. දැන් එක දරුවෙක් කියනවා මේ තාත්තා මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. ඒක දොස්තර කියනවා බෑ. ඔයාගේ වචනේ විතරක් බෑ. පස් දෙනාම ගෙන්නන්න. පස් දෙනාම ගේනවා. පස් දෙනාම කැමතිද කියලා අහනවා. කැමතියි කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් මේකට අස්සම් කරන්න පස් දෙනාම. පස් දෙනාටම ආනන්තරී පාප කර්මය. එතකොට බලන්න මේ විදිහට කර්මය ගැන නොදැන කර්ම කරලා කොච්චරනම් මිනිස්සු මරණින් මත්තේ නිරේ ඇද්ද ඊළඟට රහතුන් මැරීම. ඉතින් මේ කාලේ රහතන් වහන්සේලාගේ යුගයක් නෙවෙයිනේ. රහතන් වහන්සේලා නැති නිසා මේ කාලේ මිනිස්සු අන්තං ඒකෙන් බේරිලා ඉන්නවා. එතකොට සංඝ බේදේ මේක නම් බොහෝ අය කරගන්නවා. ඊළඟට බුදුරජුන්ගේ ලේසල වෙනෙකුනුත් බේරිලා ඉන්නවා. උන්වහන්සේ පිරිනොම් පාල නිසා. හැබැයි අර අනතුරු තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේවෙන් මේ මේ මේ කර්ම විපාකයකට මිනිස්සයා අහු වුණොත් එයාට ගැළවිල්ලක් නෑ. ඔබට සහතිකද ඔබේ අතීත සංසාරේ ඔබෙන් මේ වගේ දේවල් උනේ නෑ කියලා. අපට කියන්න බෑ. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡා සැකයයි අන්දානුකරණයෙන් ඇති විශ්වාසයි මේ හිතේ බලපවත්වගෙන මේ සසරේ අපිට යන්න ලැබුණොත් ඔබට හොඳටම විශ්වාසද ආයේ කවදාවත් මගේ යතින් මේවා සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙමත් නැහනේ වෙබ්සයිට් එකේ තියෙනවා අන්තර්ජාලේ මේ මුස්ලිම් අන්තවාදිය විසින් තමන්ගේම මිනිස්සු මරණ හැටි. ඒක දැක්කහම පුදුමයටපත් වෙනවා. ඒ කියන්නේ අපිට හිතාගන්න බෑ මේ අන්ධ විශ්වාසයෙන් මිනිස්සු මෙච්චර දරුණු වෙන්නේ කොහොමද කියලා. තමන්ගේම ජනතාව, සමහර තමන්ගේම මව්, තමන්ගේම පියා ආදි දෙකයි කකුල් දෙකයි බැඳලා ඊළඟට මේ අඟල් 4ක් 5ක ප්‍රමාණය පුංචි පීයකින් පීතලයකින් එයාගේ අත් දෙකේ කකුල් දෙක අල්ලන් ඉන්නව දඟලන්නේ නැතුව එයා බිම දාලා පොඩියට පොළොස් කපනවා වගේ බෙල්ල කපන්නේ ගාතකේ ඒගොල්ලන්ගේ මොනවද කියාගෙන බෙල් කපනවා පොලිමට තියාගෙන. ඉතින් ඒක පෙන්නනවා අන්තර්ජාලය. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒවා අල් කයිඩා ක්‍රූල් කියලා ගැහුවාම එනවා. එතකොට මේවා දිහා බැලුවාම මේ අන්ධ විශ්වාස විසින් මේ මිනිස්යාව මිනිස් ඝාතන වලට පොළඹවනවා. ඒ ආගම් දේශපාලනෙත් මේ අන්ධ විශ්වාස තියෙනවා. ඔබට මතකද මේ දේශපාලන මත දැරුව අය ඒ දේශපාලන මත හේතුයෙන් ප්‍රාණඝාත කළා. ඒ දේශපාලන බලය අල්ලගන්න කියලා තරුණ කොටස් ප්‍රාණඝාත කළා. මට එක සිද්ධියක් මතකයි ඒක අම්මා කෙනෙක් මම ඒ පලාත කියන්නේ දරුවට තරවටු කළා නුඹ ওই දේශපාලනය කරන්න එපා කියලා මේ දරුවා ගිහලා දේශපාලන කල්ලියට කිව්වා ඒ කල්ලිය කිව්වා අම්මට දඬුවම් දීපන් කිව්වා පන්සලේ හාමුදුරුවෝ පාරේ යද්දී අම්මව තාප්පේ උඩ හිටෝලා හිසේ එක පැත්තක් බාලා 61 පැත්තක් ඉරලා. අම්මා අඬ අඬ තාප්පේ උද හිටගෙන ඉන්නවා. මේ රටේ වෙච්ච දේවල් මේ. ඊට පස්සේ හාමුදුරුව පන්සලේ හාමුදුරුව මේ ගේ ඉස්සරෙන් වඩිනවා. හාමුදුරුවෝ ඇයි උපාසක අම්මා? අනේ හාමුදුරනේ මේ පුතා කරපු දඬුවම කිව්වා මේ. බලන්න මේ දේශපාලන විශ්වාස කොතරම් දරුණුද කියලා. ඒ දේශපාලන විශ්වාස පිළිගන්නේ නැහැ පරලෝ තියෙන බව. එතකොට මේ වැඳුම් පිදුම් බුදුන් වැඳීම ධාතු වන්දනා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයකින් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් බුදුරැස් විහිදෙනවා කියන එකත් අර දේශපාලන වශයෙන් ඔල්මාද හැදිච්ච අයට ඔරොත්තු දෙන්නේ එතකොට බලන්න මේ අන්දානුකරණයෙන් විශ්වාස කිරීම සොයා බලන්නේ නැතුව දේශපාලන මත විශ්වාස කරන්න ගිහිල්ලා මොනතරම් පිරිසක් අකාලේ මිය ගියාද අන්දානුකරණයෙන් ක්‍රියා කරන්න ගිහිල්ලා මොනතරම් පිරිසක් දැන් නිරේ ඇද්ද? අන්දානුකරණයෙන් විශ්වාස කරන්න ගිහිල්ලා දැන් LTT ත්‍රස්තවාදයත් එහෙම එකක්. අන්දානුකරණ විශ්වාසයක් තියෙන්නේ. කොහොමද මේ අන්දානුකරණ විශ්වාසය ඉන්නේ? භගවත් ගීතාව කියලා Hindu පොතක් තියෙනවා. ඒ පොතේ තමයි මේ අන්දානුකරන විශ්වාසය දෙවන ජනතාව ගත්තේ. ඒකේ තියෙනවා මේ යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේ කුරු කියන රටේ අර්ජුන කියන යුද්ධයට මුණ දෙන්න එන්න කෙනා කියලා මට යුද්ධ කරන්න බෑ මේ බලන්න මගේ දෙමව්පියෝ මගේ ගුරුවරු මගේ සහෝදරයෝ තමයි මේ විරුද්ධ පැත්තේ ඉන්නේ. ඒ නිසා මට මේකට යුද්ධ කරන්න බෑ. එතකොට ක්‍රිෂ්ණ කියන දෙවියා අර්ජුනට කියනවා නුඹ නුඹේ වැඩේ කරපන්. ඒකේ විපාක දෙන දෙන එක හෝ නොදෙන එක මගේ වැඩක්. මොකක්ද අර්ජුන කිව්වේ? අර්ජුනට ක්‍රිෂ්ණ කිව්වේ ඔව් නුඹ නුඹේ වැඩේ කරාපම් මේකේ විපාකේ හොයන් යන්න එපා. ඒක මගේ වැඩක්. අසත්තහකුරු කර්මානි කිමසවන පලාගම කියලා. එතකොට බලන්න මේ විශ්වාසය තමයි ද්‍රවිඩ ත්‍රස්තවාදී පාවිච්චි කළේ. නුඹ නුඹේ වැඩේ කරපන් ඵලය හොයන්න එපා. එතකොට මේ සංසාරේ ඉපදිච්ච මනුස්ස ලෝකෙට ආපු කෙනා ක්ෂණ සම්පත්තිය කරාද යන්නේ මිත්‍යා දෘෂ්ටි කරාද යන්නේ මිත්‍යා විශ්වාස කරා නේද යන්නේ එතකොට අපි සංසාරයේ ආත්ම කීයක් ওই වගේ ගොඩේ ඔය ගොඩවල් වල වැටිලා ඉන්නේ නැද්ද මේ ජීවිතය යන්තම් අපි බේරෙනවා නමුත් අපිට කියන්න බෑ හැමදේම අපි බේරෙයි කියලා කියන්න බෑ දැන් බලන්න අපි මේ ගෙවුණු අවුරුදු 30 40ක කාලේ දකුණේ යුද්ධයකට අපි මුහුණ දුන්නේ නැද්ද? දකුණේ ත්‍රස්තවාදයකට මුහුණ දුන්නා. ඒකෙන් දුක් විඳි නැද්ද? ඒ හේතුවෙන් ගොඩාක් මැරුන්නේ නැද්ද? උතුරේ ත්‍රස්තවාදයට මුහුණ දුන්නේ නැද්ද? ඒකෙන් දුක් විඳි නැද්ද? ඒ හේතුවෙන් ගොඩාක් මැරුන්නේ නැද්ද? මේ දෙපැත්තෙම රැස්කලේ පින්ද පව් එහෙනම් හැමතිස්සෙම ලෝකයේ තිබෙන්නේ පව ඉස්මතු වෙන ස්වභාවයක් එතකොට අපට පුළුවන් ද සහතික කරන්න අනාගතේ මෙවැනි ප්‍රශ්න හටගන්නේ නැහැ කියලා බෑ මොකද හේතුව ඒක තමයි සසරේ ස්වභාවය මේක තමයි ඉපදෙන මැරෙන සසරේ එතකොට දේශපාලන ත්‍රස්තවාදයෙන් මිනිසුන් මැරී යද්දී ස්වභාවික විපත් වලින් මිනිසුන්ට හානි වුනේ නැද්ද? සුනාමිය ආවා. කවුරුවත් හිතුවද සුනාමියකින් අපිට මෙහෙම විනාශ වෙයි කියලා? ගම් වතුර ආවා. කවුරුත් බලාපොරොත්තු වුණාද? නැහැ. නියඟිනවා. කවුරුත් බලාපොරොත්තු වෙනවද මේ නියඟි ඇවිල්ලා මෙහෙම වෙයි කියලා? ඒ සෑම අවස්ථාවෙදීම අපිට තේරෙන්නේ ගන්න පීවර. නියඟේනකොට මිනිස්සු දුක් විඳිනවා වතුර නැතුව. ගම් වතුර නැතිව මිනිස්සු දුක් විඳිනවා වතුර වැඩි වෙලා. නියඟ ඇවිල්ලා හම්බන්තොට ප්‍රදේශේ දැන් සත්තු නිකන් හිටියා මත් වෙලා. අන්තිමට ගෝන්න මුවෝ වතුර හොයාගෙන එන්න පටන් ගත්තා. මිනිස්සු මොකද කළේ? වතුර බේසන් වල දාලා තිබ්බා. සතුන්ට ආදරයට නෙමෙයි. මේ සත්තු වෙනකොට වතුර හොයාගෙන මරන්න. ඉතින් මේම තමයි මේ සංසාරේ හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ හැමෝම යහපත් මාර්ගයට අරගෙන හැමෝටම සුගති මාර්ගේ පෙන්නලා හැමෝටම දෙවියන් අතර උපදින්න සලස්සලා එතර කරනවා කියන එක ලෝකේ කාටවත්ම කරන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිස්සුෙකුට ගැළපීලා යන්නේ එයාට කල්පනා කරන්න පුළුවන් නම් විතරයි. එයාට කල්පනා කරන්න බැරි නම් එයාට ඒකේ ලොකු මේ වාසියක් පේන්නේ එයාට හිතන්න බැරි නම් ඒකේ ලොකු ලාභයක් පේන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් මේ ධර්මයේ පිළිසරණ ලබා ගන්නා විදිය එයාට පේන්නේ ඒක පේන්නේ කල්පනා කරන්න පුළුවන් දැන් මහාන වෙච්ච කොච්චර හිටියද බුද්ධ කාලෙත් මැරිලා නිරේ ගියපු. අදත් මේ මහාන වෙච්ච කොච්චර පව කරගන්නවද? ඉතින් ඒ නිසා අපිට පේනවා එහෙම මේ මේ කල්පනා කරන්න බැරි එක්කිනා කොහේ හිටියත්, ගිහි වෙලා හිටියත්, පැවිදි වෙලා හිටියත් එයාට ධර්මයෙන් ප්‍රයෝජනයක් ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනේ තියෙන්නේ කල්පනා කරන්න පුළුවන් කෙනාට. සාමාන්‍ය ටිකක් හරි කල්පනා කරන්න පුළුවන් නම් ලොකු ආසයක්. දැන් අපි අම්මා ඉස්පිරිතාලේ ඉන්න වෙලාවේ මං අම්මට ගිහිල්ලා අම්මා ළඟ මං කිව්වා මං අම්මා ළඟින්ම පුටුවක් තියාගෙන වාඩි වෙලා අමත කියන්න පැහැදිලි කරලා දුන්නා අම්මේ ආයෙ එන්න එපා මනුස්ස ලෝකේ අම්මා කිව්වා හරි හරි හරි කිව්වා ඒක මං කිව්වා අම්මා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්න මේක තමයි දෙවියන් අතරට යන්න තියෙන ක්‍රමේ බොහොම හොඳයි කිව්වා ඊරෝස් මං කිව්වා අම්මට දැන් අම්මා මේ දරුවෝ ගැන ගෙවල් දොරවල් මේ කිසිම දෙයක් හිතන්න එපා. අම බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත ඉඳ අම දෙවියන් අතර යන්න ඔව් ඔව් කිව්වා. දැන් බලන්න මහාන වෙලා දරුවෙක් හිටපේකේ වාසිය. ජීවිතේ තේරුම් ගන්න බැරි ළමයි ගොඩක් නම් හිටියේ. අර අම්මා වට කරගන්නේ නැද්ද ළමයි ටික? වට කරලා ඇඟට පනිනවා. අනේ අම්මා යන්න එපෝ කියලා. ඊට පස්සේ අම්මට මොකද වෙන්නේ? අම්මගේ හිත බැඳෙනවා අනේ මම මේගොල්ලෝ දාලා යන්නේ කොහොමද කියලා. ඉතින් අම්මට හරි ආදරෙන් හිටියේ අපේ අක්කා. මං අක්කට තරවටු කළා. කොහොම තරවටු කළේ? මං කෝ අම්මට පේන්න ඇඬුවොත් බලාගෙන. ඉතින් අර බලන්නේ අර gedara කවුරු හරි මේ වෙලාවට නායකත්වයක් ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ ආදරයට කරන්නේ. ඒක තමයි ආදරය කියන්නේ. මං කව මතක තියාගන්න අම්මා අඬන්න එපා අඬලා අම්මගේ හිත වෙනස් කළොත් බලාගෙනයි කිව්වා. ඉතින් මට බයට අක්කත් අයින් වෙලා හිටියා. මේ නිසා මට අවස්ථාවක් ලැබුණා අම්මට කරුණු කීකී හිත හරි ගස්සන්න. ඊට පස්සේ අම්මා ඉතින් බුදුගුණ කියන එකට අම්මා අද්දේ කොස්සල වඳිනවා. ඊට පස්සේ අම්මා ICU එකේ දාලා තිබුණේ. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුගුණ කිව්වා. අම්මට ආදරෙන් කතා කළා. අම්මාර සෑම දෙයක්ම අමතක කළා බුද්ධානුස්සති හිත පිහිටියා. දැන් ඒකයි අපේ අම්මා දැන් දිව්‍ය පුත්‍රෙක් වෙලා ඉන්නේ. දැන් බලන්න දරුවෙකුට හඬ නගා තමන්ගේ අම්මා දෙවියන් අතර උපන්නා. දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉන්නවා කියලා කියන්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනේද? වර්තමානයේ බොහෝ විට වෙන්නේ තමන්ගේ දෙමව්පිය නැතුණාට පස්සේ දරුවෝ කියන්නේ මොකද්ද? අම්මා තාත්තා නම් මලා තමයි. ගියේ කොහෙද කියලා දන්නේ නැහැ කියනවා. සමහර වෙලාව කියනවා අනේ අම්මා මැරිලා ඔන්න දැන් ගෙදර ඇවිල්ලා ඉන්නවා කියනවා. ඔන්න තාත්තා මැරිලා ඉන්නවා කියනවා. මේ අවාසනාවට අපි ඇයි මේ අහුනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනේ නොගැනීම නිසා නේද? ඊළඟ එක තමයි අවස්ථානුකූලව මොලේ පාවිච්චි නොකිරීම නේද? අනික දැනුවත් කරලා නොතිබීම දැන් දරුවන්ව දැනුවත් කරන්න දෙමව්පියන්ට බෑ. මොකද දෙමව්පියෝ සමහර විට බණ භාවනා කරනකොට දරුවෝ ගණන් ගන්නෑ. දරුවෝ කියන්නේ මේ අම්මලා දැන් ඉතින් වයසට ගිහිල්ලා අම්මලා තනි වෙලා තනිකම නැති කරගන්න ක්‍රම සොයනවා කියලා. මෙහෙම දරුවෝ ගරහනවා. එතකොට මේ දරුවන්ගේ ශ්‍රද්ධාව නැතිකම දෙමව්පියන්ගේ ජීවිතයට දරුණු විදියට බලපානවා. ඊළඟට දෙමව්පියන්ගේ ශ්‍රද්ධාව නැතිකම දරුවන්ට බලපානවා. එතකොට මේකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදිලි දැනීමක් නැතිකම. උන්වහන්සේගේ ධර්මයේ තියෙන අපිට ගන්න අල්ල ගන්න ඕනේ ප්‍රධාන වචනේ තමයි සසර. උන්වහන්සේ දේශනා කළ අපි මේ යන්නේ සසරේ මේ මෙරි මෙරි ඉපදෙන්න පටන් අරගත්තු තැන හොයන්න බෑ. ඒ නිසා මේ කවදා වෙනකන් අපිට මෙහෙම යන්න වෙනවද කියලා කියන්න බෑ. එහෙනම් මොක ඇයි මෙහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේක දේවමැවිල්ල නොවේ. පැහැදිලි බුද්ධ වචනයක් තියෙනවා. මේක දේවමැවිල්ලක් නොවේ. මේක ඉබේ හටගත්තු එකකුත් නොවේ. දිවෙමැවිල්ලකුත් නෙමෙයි. ඉබේ හටගත්තු දෙයකුත් නෙමෙයි. තමා විසින් මවාගත්තු එකකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණනි හේතු සකස් වෙලා. දැන් මං කිව්වේ සතර අපායේ අපි ඉපදීපද යන්නේ කාගේවත් දඬුවමක් නිසා නෙවෙයි. හේතුන් නිසා. මොකද්ද මේ හේතුව? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේවා තමා තුළ තිබීම. ඉතින් මේවා හටගත්තු දවස අපිට හොයන්න එපා කිව්වා බුදුරජාණන් වහන්සේ. මේක පටන් ගත්ත තැන හොයන්න එපා කිව්වා. නමුත් මේක නැති කරන්න පුළුවන්. දැන් අපි ගම්මු විස බීජයක් මේ ශරීරයට ඇතුළු වෙලා කියමු. දැන් ඕක වතුරෙන් ඇතුළු වුණාද, කෑමෙන් ඇතුළු වුණාද, කොහෙන් ඇතුළු වුණාද කියලා ඇතුළු වෙච්ච තැන හොයලා වැඩක් නැහැ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ විස බීජයේ නසන ඖෂධ පාවිච්චිය නේද? එතකොට ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කවද්ද හටගත්තේ කියලා හොයලා බලන්න නෑ. ඒ මොකද දැන් ඒක තියෙන නිසා. ඒකේ තියෙන අනතුරෙන් අනතුර තියෙන නිසා. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කවද්ද හටගත්තේ? මේ සැකේ කවද්ද හටගත්තේ? අන්දානුකරණයෙන් විශ්වාස කරගෙන යන ඇදහිල්ල මේවා කවද්ද මේ සිතේ හටගත්තේ කියලා මේවා ඇති වෙච්ච දවස හොයන්න බෑ. හැබැයි දැන් ඒවා තියෙනවා නම් ඒක අනතුරක්. ඒ අනතුරක් තියෙනවා නම් අපි කල්පනා කරන්න ඕනේ කුමක්ද? මේ අනතුරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එකයි. එතකොට මේ අනතුරෙන් නිදහස් වෙන්න නම් ඒ අනුතරෙන් ගැලවෙන්න නම් අපිට තියෙන ලොකුම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට ජීවිතය ගැන විමස විමසා බැලීම වෙන අපිට කරන්න ක්‍රමයක් නැහැ. ආරක්ෂාවට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ කෙරෙහි සිහිය සෝ හිත පිහිටුවාගෙන ශ්‍රද්ධාවෙන් සිටීම. සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි සක්කාය දිට්ඨියෙන් බේරෙන්න නම් මේ තමන්ගේ ජීවිතේ හැම දෙයක් ගැනම හොඳට අධ්‍යයන කරන්න කිව්වා. හොඳට විමසා බලන්න කිව්වා. ඇස ගැන, කන ගැන, නාසය ගැන දිව ගැන ශරීරය ගැන මනස ගැන හොඳට විමස විමස බලන්න කිව්වා මේවන් නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද කියලා ඊළඟට උන්වහන්සේ විමසන්න ක්‍රමේ කියා දුන්නා උන්වහන්සේ විමසන්න ක්‍රමේ කියා දුන්නා ඒ තමයි උන්වහන්සේ දේශනා කළා මේ ඇස කන නාසය දිවකය මනස හටගත්තේ නාම රූප නිසා. රූප කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. දැන් අපි ගත්තොත් අපි කනවා බොනවා. මේ ආහාර ගැනීමල තුල මේ රූප ඒ ආහාරවල තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. පානය කරන ජලයේ තියෙන්නේ සතරමා ධාතු හටගත්තු දේවල්. මේවෙන් පෝෂණය වෙන්නේ අපේ මනසද, කයද? කය පෝෂණය වෙන්නේ. මනස පෝෂණය වෙන්නේ මානසික දේවල් වලින්. එතකොට මනසට තමයි මේ තෘෂ්ණාව. තෘෂ්ණාව කයේ දෙයක් නෙවෙයි. තෘෂ්ණාව මනසේ දෙයක්. තෘෂ්ණාව කියන්නේ මොකක්ද? යම් කිසි දෙයකට අපේ සිත ඇදිලා යනවා. එතකොට යම්කිසි දෙයක් කෙරෙහි අපේක්ෂාවකින් සිත ඇදිලා ගියාම ඒකට කියනවා අපි තෘෂ්ණාව කියලා. රූප දකින ආශාවෙන් රූපයට සිත ඇදිලා යනවා. ඒක රූප කෙරෙහි ඇති තෘෂ්ණාව. ශබ්දාසන ආශාවෙන් ශබ්දයට සිත ඇදිලා යනවා. ඒක ශබ්ද කෙරෙහි ඇති තෘෂ්ණාව. සුවඳ දැනගන්න ආසාවෙන් සුවඳට සිත ඇදලා යනවා. මේක ගන්ධය කෙරෙහි ඇති තෘෂ්ණාව. රස දැනගන්න ආසාවෙන් රසට සිත ඇදලා යනවා. මේක රස කෙරෙහි ඇති තෘෂ්ණාව. පහස ලබන්න ආසාවෙන් පහසට සිත ඇදලා යනවා. මේක ස්පර්ශය කෙරෙහි ඇති තෘෂ්ණාව. මේවා කෙරෙහි අපේ සිතවිලි වලට සිත ඇදලා යනවා. මේක තමයි ආරමුණු කෙරෙහි ඇති තෘෂ්ණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක තමයි මේ තෘෂ්ණාව තමයි අපේ පැවැත්ම සම්පූර්ණයෙන්ම සකස් කරලා දෙන්නේ. ඒ කියන්නේ මේ හිත ඇදලා යන්නේ නැත්තම් එකකටවත් එයාට පැවැත්මක් නැහැ. එයා පැවැත්ම නිදහස් වෙනවා. මේ හිත ඇදලා යන නිසා එක එක දේවල් වලට ඒ ඔස්සේ යා පැටලෙන්නේ. සක්කාය දිට්ඨියෙන් මොකද වෙන්නේ? එයා ඒ ගැන කල්පනා කරන්නේ. එයා විශේෂයෙන්ම රැවටෙනවා. තමන්ගේ අසකනාසය දිවකය මනසට තමා කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඕක තමයි. මොකද්ද? තමා කියලා රැවටෙනවා. තමන්ගේ ඇස් දෙක ගැන, කන් දෙකට, නාසයට, දිවට කායට ඔව් මනසට රැවටෙනවා. ඊට පස්සේ යාට ඕනේ ඒ තමාම ඉස්සරහට ගන්නයි. තමා කියලා මේවට රැවටුණාට පස්සේ එයාට මොකද්ද ඕනේ? තමාව ඉස්සරහට ගන්න. තමාට සැලකිලි. තමාට නම්බුව. තමාට සාධාරණී. මේව හොයන්න පැටලුණාට පස්සේ යා ඊට පස්සේ යා ඒකට බාධා කරන කරුණු ඔක්කොමත් එක ගැටෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සක්කාය දිට්ඨි තිබිච්ච අයට ඇති වෙලා ඒ නිරේ යන්න ඒව හැදිච්ච හැටි බැලුවොත් ඒ ඔක්කොටම හේතුව මේ තමා කියලා ඇති කරගත්තු පැවැත්ම. සමහර අයට මෙහෙම වුණා. සංසාරේ කර්මානුරූප මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකේ ජීවත් වුණා. හැබැයි අර සක්කාය දිට්ඨිය මිදෙන මාර්ගයේ කරා යන්න එහෙම නැත්නම් ෂණ සම්පත්‍ය ඇති කරගන්න උනන්දුවක් උනේ නැහැ. උනන්දුවක් උනේ නැති වුණාට පස්සේ දැන් තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න උනන්දුවක් වෙන්නේ නැත්නම් තියෙන දේම නේද ඇදිලා ඉන්නේ. වෙනසක් ඇති කරගන්න උනන්දුවක් වුණොත් විතරයි ඒ වෙනස එන්නේ ඉස්සරහට. එතකොට වෙනසක් ඇති කරගන්න උනන්දු වෙච්ච නැති එක්කෙනාට තියෙන දේ තමයි ඇදිලා ඉන්නේ දැන් බුද්ධ කාලේ අර අපුත්තක කියලා දරුවෝ නැති සිටුවරෙක් හිටියා. මේ සිටුවරේ මලා මරුණට පස්සේ ඒ සිටුවරයාගේ ධනය ආණ්ඩුවට අයිති වුණා. කුසල් රජුරෝ ගිහිල්ලා ඒ ඔක්කොම බලා කියාගෙන දවල් බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ආවා. මහරජ මොකද මේ මහා දවල්? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර දරුවෝ නැති සිටුවරයා මලා. මේ සිටුවරයාගේ රත්තරන් විතරක් තිබුණා 80 කෝටියක්. රිදී අනිත්‍යව ගැන කිය යුතු නැහැ. අනේ ස්වාමීනි මේ පුද්ගලයා කෑවේ බිව්වේ ඇඳ පැලඳ කෙනෙක් නෙවෙයි. ඉතින් මේ විස්තරය කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි දැන් මේ සිටුවරයා නිරේ. ඒතර ඒ ජීවිතයේ කරපු එකක් නෙමෙයි යාට නිරේ යන්න හේතු උනේ. ඊට පස්සේ රජුරවන්ට එකපාරට මේක අදාහ ගන්න බෑ. ඒ ප්‍රකාශය. ආයමත් ඇහුවා භාග්‍යතුන් වහන්සේ යා නිරිහද? රජතුමනි ඔහු දැන් නිරේ කිව්වා. ආයමත් ඇහුවා ආයෙත්. ඒ කියන්නේ රජතුමාට එකපාරට ඒක අදාහ ගන්න අමාරු වුණා. එයා නිරේ කිව්වා. ඊට පස්සේ තමයි යාගේ ජීවිත කතාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා කිව්වා. එක්තරා අවස්ථාවක මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කාලයක ඉඩකඩම් පළහිලව්වක් නිසා බෑන කෙනෙක්ව මැරෙව්වා මෙයා. ඒ හේතුවෙන් නිරේත් ගිහිල්ලා ආපු කෙනෙක්. නමුත් මේ මනුස්ස ජීවිතයේ මුකුත් කරගත්තේ නැති නිසා එයා නිරේ ගිහිල්ලා ඇවිල්ලා ඉතුරු කර්මේ විපාක දෙන්න ආයෙ නිරේ ගියා කිව්වා. එතකොට බලන්න අපි දන්නවද අපි නිරේ ගිහිල්ලා ඇවිල්ලා කර්ම කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා. මොකවත් දන්නේ නැහනේ. අපි හිතන්නේ කොහොමද? මේ manuss ලෝකේ ආවා අපිට ආයිමත් ආයිමත් දැන් ඇහුවොත් එimhe 1000 ගෙන් ආයි ඔබ කොහෙද උපදින්නේ කියලා 1000ම කැමති වෙන්නේ ආයිමත් manuss ලෝකෙට මෙන්න මේ කෙලවර නැති විඳවන manuss ලෝකේ මොකද කැමති ආයිමත් manuss ලෝකෙට මෙන්න නමුත් එයා හිතාගෙන ඉන්නේ කැමති වෙච්ච පමණින් මිනිස් ලෝකෙට එන්න පුළුවන් කියලා එහෙම එන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එහෙම එන්න බැරි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ඇස අනාත්මයි. කන අනාත්මයි. නාසය අනාත්මයි. දිව අනාත්මයි. කය අනාත්මයි. මනස අනාත්මයි කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. වසඟේ පවත්වනවා කියන්නේ තමන්ට ඕන විදියට පවත්වන දෙයට තමයි වසඟේ පවත්වනවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස කන නාසය දිවකය මනස තමාගේ වසඟේ පවත්වන්න බෑ. ඒකේ තේරුම මොකද්ද? තමන්ගේ ඕන විදිහට පවත්වන්න බෑ කියන්නේ. ඔව් මේ ඇස වයසට යනවා. කන වයසට යනවා. නාසය වයසට යනවා. දිව වයසට යනවා. ශරීරය වයසට යනවා. මනස වයස වයස්ගත වෙනවා. මේවා වයස්ගත වෙද්දී අපිට පුළුවන් ද තරුණ විදියට පවතිවා කියලා පවත්වන්න. බෑ. මේවා ලෙඩ වෙනවා. එතන අපිට පුළුවන් ද මේ ලෙඩ වෙන එක නවත්තන්න? බෑ. ඊළඟට මේ ඇස කන නාසය දිවකය මනස මැරෙනවා. මේක අපිට නවත්තන්න බෑ. මේ මැරෙන එක නවත්තන්නත් බෑ. මේ හේතුන් නිසා හටගන්න එක හේතු නසන්නේ නැතුව නවත්තන්න බෑ. එතකොට පින්වත්නි මේ හේතුවක් නිසා හටගත්තු දේ නැති වෙන්නේ හේතුව නැති කිරීමෙන්. දැන් මේ අනාත්ම වුණාට පස්සේ මේ අසකන නාසය දිවකය මනස අපි ගම පව් කරපු කෙනෙක් ඉන්නවා. මේ කෙනා ගෙත් මේ අසකන නාසය දිවකය මනස මැරීගෙන යනවා. ඊළඟට යා එයා කියනවා අනේ මම සුගතිය යන්න ඕනේ සුගතිය යන්න ඕනේ කියලා කියනවා. ඒ හේතුවෙන් එයාට සුගතිය යන්න පුළුවන්ද? ඇයි තමාගේ අවශ්‍යතාවයට නෙමෙයි ඒක වෙන්නේ හැදිලා තියෙන පින අනුවයි. හැදිලා ඒ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. උපමා මොකද්ද? කෙනෙක් මැරුණා. පින් කරපු කෙනෙක් මැරුණා. ඒ පින් කින පින් කරපු කෙනාගේ මරණය උන්වහන්සේ දේශනා කළ ගිතෙල් කලේ වතුරේ වැටුණා වගේ කියනවා. මැටි කලයකට ගිතෙල් ගිතෙල් දානවා. දාලා ගෙනහිල්ලා ඔ කෙනෙක් ඒක වතුරේ බිඳිනවා. බින්දහම මොකද වෙන්නේ? වලංකටු විතරයි වතුර යටට යන්නේ ගිතෙල් වතුර යටට යන්නේ බලන්න මේ උපමාවේ ලස්සන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ පින් කරපු කෙනෙක් මරණයටපත් වෙද්දී එයාගේ මේ ශරීරේ මේ මනුස්ස ලෝකේ ඉතුරු වෙනවා එයාගේ හිත ඔව් දෙවියන් අතරට යනවා. එතකොට එයාගේ සතුරු කියනවා සතුරු ටිකක් ඇවිල්ලා කියනවා අර මේ වගේ දැන් ඔන්න කලේ බිඳිලා වලං කටු යටට ගියා ගිතෙල් උඩට ආවා. එතකොට පිරිසක් ඇවිල්ලා කියනවා වැඳගෙන වතුරට වැඳගෙන කියනවා අනේ මේ ගිතෙල යටට යන්න කියලා. කවදාවත් මේ ගිතෙල් යටට දාන්න බෑ. ඒ උන්වහන්සේ දේශනා කරන ඒ වගේ ප්‍රාර්ථනා කරලා කවුරු හරි කෙනෙක්ව සුගතිය යන කෙනෙක්ව දුගතිය යවා ගන්න බෑ කියනවා. අනේ මේ අසවල් කෙනා නිරේට යන්න ඕනේ අපාය යන්න ඕනේ කියලා අපි පතුවට ඒක කරන්න බෑ කියනවා මේ පින් කරපු එක්කෙනා සුගතිය යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පව් කළ එක්කෙනා අපාගත වීම වතුරට ගලක් වැටුණා වගේ කියනවා. වතුරට ලොකු ගලක් දැම්මොත් මොකද වෙන්නේ? මේ ගල යට යනවා. එතකොට මෙයා මේ ගලට ආසා කරන අය වටේ ඉඳලා කියනවා අනේ මේ ගල උඩට එන්න කියලා. කවුරුවත් උඩට එන්න කිව්වට මේ ගල උඩට එන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ උපමා. ඉතින් උන්වහන්සේ මේ වයින් දේශනා කළේ අපට මේ අනාත්මයි කියන එක. ඒ කිව්වේ තමාගේ වශගේ පාත්තන්න බෑ. දැන් කෙනෙක් සුගතිය උපදින්න ආසනම් මේ මනුස්ස ලෝකේ විඳින පීඩාව මේ මනුස්ස ලෝකේදීම අවසන් කළා. එයා දෙවි කෙනෙක්වත් වෙන්න කැමති නම් එයා මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා මේ ස්වභාවය එයා තේරුම් ගන්න ඕනේ. මොකද තේරුම් ගන්න තියෙන්නේ මෙහෙම ආපු සංසාර ගමනක් තමයි අපට උරුම වෙලා තියෙන්නේ. මේක මම කොච්චර ආසා කළත් ආසාව හේතුවෙන් සුගතියේ යන්නේ නැහැ. සුගතියේ උපදින්නේ පින නිසාමයි. එහෙනම් මම රැස් කරගන්න ඕනේ පින රැස් කරගන්න ඕනේ. පිනේෂිත පිහිටුවා ගන්න ඕනේ මේ අනිත් දේවල් නිසා නෙමෙයි මට මේක සලස්වෙන කියලා තමන්ගේ යහපත තමන් සලසා ගන්න ඕනේ. මේක බාහිර කෙනෙක් කරන්නේ නෑ. බාහිර කෙනෙක් කලාතුරකින් තමයි උදව්වක් කළොත් කරන්නේ කලාතුරකින් කෙනෙක්. සමහර විට අපිට හිතා ගන්න බෑ සමහර අයගේ ජීවිත මේ ඔන්න ස්පිරිතාලේ ඉන්නවා ආච්චි හරි සීය හරි දාලා පවුලේ කට්ටිය නෙමෙයි වෙන කෙනෙක් යාගේ ඔලුවට ගිහිල්ලා අහක තියෙන ප්‍රශ්නයක් දාලා කේන්ති ගස්සවනවා. එමෙ වෙන අවස්ථාවක් නැද්ද? තියෙනවා. ගිහලා කියන ආන්නාසවලා මෙහෙමත් තිබුණා මතකද ඔයාට බැන්න? මතකද මේ මෙහෙම කළා? දැන් ඉතින් ඔයා නැතුණාට පස්සේ ඔයගොල්ලන්ගේ දමයින්ට කරදර කරાવી, හිරිහැර කරાવી, අර ප්‍රශ්නේ අවුස්සාවි කියලා මේ මෝඩකමට ගිහිල්ලා අර ඔක්කොම අර මරණාසන්න පුද්ගලයාට කියනවා. කොච්චර අවාසනාවක්ද බලන්න. අවසාන මොහොතේ කෙනෙකුට ඒ වගේ දේවල් අහන්න ලැබිලා හිත දූෂිත වෙනවා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ හිතේ මේක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒ Tamanට අයහපත පිණිස කරුණක් කවුරු හරි ඇවිල්ලා කියන්නේ. ඒක කොච්චරම Tamanට අයහපතක්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? හිත රැක ගන්න තියෙන අවස්ථාව ධර්මයේ පුරුදු කරපු කෙනෙක් නම් මේක වැඩක් නෑ මම මේක හිත හිත ඉන්න හොඳ නෑ කියලා අතාරී. ධර්මයේ පුරුදු කරපු නැති කෙනෙක් ඒක අල්ලගන්නේ නැද්ද? ඒක අල්ල ගන්නවා. අපි කියමු නඩුවක්. නඩුවක් පැටලිලා තියෙනවා ගෙදරක. තියෙන වෙලාවේ ඔන්න ගෙදර ඒ නඩුවට පැටලිච්ච කෙනා ඔන්න මරණාසන්න වෙනවා. අනිත් කට්ටිය වෙලිකන දැන් හරි වැඩේ වෙන්නේ දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ අම්මා හරි තාත්තා හරි දැන් ඕගලන්ට කරදරයක් වුණොත් එහෙම දැන් අපිට අරගොල්ල මෙහෙම කරයි මෙහෙම කරයි අපි පරිදි අපිට පාර මේ අපිට පාරට බහින්න වෙයි මේවා කියනවා. ඒකට අර මරණාසන්න එක්කිනාට කුසල් සිතක සිත රඳවා ගන්න පුළුවන්ද? එතකොට මේ වගේ අනතුරු කොයි වෙලාවෙ මිනිස්යාට එනවාද කියලා කියන්න බෑ. ඒ කියන්නේ හොඳ පණිවිඩේ නෙමෙයි බොහෝ විට අපිට කවුරු හරි ගෙනලා කියන්නේ. හිත හිතට සතුටක් වෙන දේ නෙමෙයි කියන්නේ. සිත අවුල් වෙන පීඩාවක් වෙන දේ තමයි වෙලාවට ඇවිල්ලා කියන්නේ. ඒක කිව්වට පස්සේ යාගේ හිත සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒ ඒ ඒ පණිවිඩය දෙන එක්කෙනා කල්පනා කරන්නේ මේකෙන් අවුල් වෙනවා නේද කියලා. <clears throat> මේ නිසා මේ හරීම මෝඩ ලෝකයක් එක්ක තමයි අපේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ මෝඩ ලෝකෙ නිසා තමයි ගොඩාක් මිනිසුන්ට සුගතිය අහිමි වෙලා තියෙන්නේ. නැත්තම් මේ මනුස්ස ලෝකේ ආපු බොහෝ අයට ලස්සනට මනුස්ස ජීවිතය ගෙවලා මරණින් මත්තේ දෙවියන් අතර යන්නත් පුළුවන් ධර්මයේ ලැබෙන ලෝ කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලබන්නත් පුළුවන් මේ ඔක්කොම අහිමි වෙලා තියෙන්නේ පරිසරයෙන්. Taman කොච්චර සූදානම් වුණත් අර පරිසරයෙන් ඒකට අනුබලේ ලැබෙන්නේ නැත්නම් ඒ Tamanට අවස්ථාව නැතු වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි මේ හැම අනතුරකින්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. හැම අනතුරකින් පරිසං වෙන. හැමෝටම එකපාරට බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ මට මතකයි මේ පැලෑන කියන ගමට මං ගියා. ඔය සුනාමියේදී. මුහුද අයිනේ ගියේ. ඒ ගෙදර බුදු කාමරේ විතරක් ඉතුරු වෙන්න මුළු ගෙදරම බිත්ති කඩාගෙන ගිහිල්ලා. එතකොට මේ වහලේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ මේ වතුර පාර එනකොට එක අම්මා එකපාර වතුරට උඩට ගියා. ආපු ගමන් අම්මා කෑ ගහලා කිව්වා ඉතිවිසු භගව ආරහං කිව්වා. අල් බුදුගුණ කියන එකට අම්මට අහුණා මේ වහලේ පොල් පරාලේ අම්මා එල්ලුණා. දැන් බබා හම්බ වෙන්න දුව. මේ මාස 8 මව් කුස තියෙන දුව. දුව වතුරට අහුණා. අම්මා කෑ ගහලා කිව්වා දුවේ බුදුගුණ ගියපන්. අන්න බලන්න වාසනාව ඒ අම්මට මතක් වෙච්ච එක. දුව බුදුගුණ කෑ ගහුවා දුවත් වතුර පාරේ උඩට ඇවිල්ලා පොල් පාරායට එල්ලුණා මේ උඩ පරාලේ දැන් අම්මත් වතුර පාරාලේ එලිලා දුවත් වතුර පාරාලේ එලිලා වතුර බහලා එනකොට මේ දෙන්නගේ ජීවිතය ආරක්ෂා වුණා ඒ අම්මා මට කිව්වේ අම්මා මට කිව්වේ අනේ ස්වාමීනි මාව බේරගatti බුදුගුණ කිව්වා එතකොට බලන්න මේ අම්මා බුදුගුණ කෑ ගහලා බබා හම්බ වෙන්නේ නෙදුව දුවට කෑ ගහලා කිව්වා දුවේ බුදුගුණ කියපන් කිව්වා එතකොට මේ අවස්ථාවට එහෙම ශක්තියක් එන්න අර ඔක්කොම අමතක වෙන්න මේ හිතේ කොච්චර බලයක් තිබුණද බොහෝ දෙනෙකුට මේ බුදු ගුණේ නෙමෙයි මතක් වුනේ අනේ මගේ දේපල වලට මොකද වෙන්නේ මට මේ ගෙවල් දොරවල් මොකද වෙන්නේ මගේ ළමයි මොකද වෙන්නේ එතකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට බැරි වෙලාවත් මරුණා නම් කොහේ යයිද කියලා කියන්න බෑ ඉතින් මේ නිසා ඒ අවස්ථානුකූලව එකපාරට අර ඔක්කොම අමතක කරලා මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න පුළුවන්කම මේ හිතකට පුරුදු වෙනවා කියලා කියන්නේ විශාල ලාභයක්. විශාල ලාභයක්. ඒක අපි හැමතිස්සෙම පුරුදු කරගෙන ඉන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ කියන්නේ සංසාරේ හතුරු වෙලා ඉන්නේ කොයි වෙලෙසින් අපි ළඟට එනවාද කියලා කියන්න බෑ. දැන් ඔබ ලෙඩ වෙලා ඉන්න වෙලාවක සසරේ හතුරෙක් වෙලා ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් නෑදෑයෙක් වෙලා. එයා ලං වෙනවා ඔබ ළඟට. ඇවිල්ලා ඔබ කේන්ති ගස්සන්න තියෙන හැමදේම කියයි. එතකොට මොකද වෙන්නේ? හිතේ සම්පූර්ණයෙන්ම ඒක වැඩ කරනවා. ඉතින් මේ නිසා මේ බාහිර කෙනෙක් කාට හරි පිට වෙන්නේ අවස්ථා කියන්නේ ඒ වගේ අනතුරුදායක වෙලාවක කලාතුරකින්. ගොඩාක් අයට එහෙම බුදුගුණ මතක් වෙන්නේ ඔන්න දැන් ඔන්න ගම් වතුර ආවා. ගම් වතුර ආපෙලා ඔබ හිතනවාද කීයෙන් කී දෙනාටද බුදුගුණ මතක් වෙන්න ඇත්තේ? ඒ මතක් වෙන්නේ මතක් වෙන්නේ ඒ උවමනා වෙලාවට උවමනා කාරණේ ඔළුවට එන්නේ මේක අපේ ජීවිතයේ තියෙන එක්තරා අභාග්‍යයක්. උවමනා වෙලාවට මේ දැන් බලන්න අර චත්තමානවක තරුණයා දැන් බුදුරජාන් වහන්සේ දැක්ක මේ කෙනාට අනිවාර්යයෙන්ම හොරු ගහලා මරණයටපත් වෙනවා. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දැකලා චත්තමානාමකට ගාථා තුන ඉගැන්නුවා. උගන්ල පන්සිල් දුන්නනේ. කියා දීපු ගාථා තුන දන්නවනේ ඔබ. අපි ඔය ඉස්කෝලයන්දී ඉස්කෝලේ ඇරෙන වෙලාවට අපි කියන්නේ. එතකොට මේ යෝ වදතම් පවරු මනුජේසු ඔව්. සක්්‍ය මුනි භගවා මනුජේසු කිව්වේ මිනිසුන් අතර. අපි දන්නේ නැහනේ අපි පොඩි කාලේ කිව්වේ යෝද තම්පව රෝමනුජේසු. ඔබත් එහෙමද කිව්වේ? අපි මේ පොඩි කාලේ ඉස්කෝලේ යද්දී අපි ඔහේ කෑ ගහලා කියන යෝද තම්පව රෝමනුජේසු කියලා. ඒ කියන්නේ අපිට මේ ගාථාවක තේරුමක් කියලා දෙන්නවත් මේ රටේ ලෝකේ කෙලවර නැහැ. ධර්ම කතාවක්. මේක තේරුමක් දෙන්න කියා දෙන්න කෙනෙක් නැහැ. යෝවදතම් පවරෝ මනුජේසු. පවර කියන්නේ ශ්‍රේෂ්ඨ. මනුජේසු කියන්නේ මිනිසුන් අතරේ. මනුජ කියන්නේ මිනිස් මිනිස්යාට. මනුජේසු කියලා කියන්නේ මිනිසුන් අතරෙහි. එතකොට මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ යමෙක් ඇද්ද? යෝවදතම් කතා කරන මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ යමෙක් ඇද්ද? ඒ තමයි ශාක්‍ය මුනිඳුරු භාග්‍යතුන් වහන්සේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ ගාත තුන කියලා දේශනා කළා. කිව්ව හොඳයි පුතා එහෙනම් ඔයා ඕක සිහි කර කර යන්න කිව්වා. උන්වහන්සේ දේශනා කරේ නෑ දැන් ඔන්න ඔයාට අනාගතේ මේ ඉස්සරහදී පිරිසක් ගොන්න මරන්න ලෑස්තිලා ඉන්නේ. ඒ වෙලාවට මේක අමතක කරන්න එපා කියලා කිව්වේ නෑ. එහෙම වුණා නම් සමහරට මෙයාගේ හිත බය වෙන්න තිබ්බා. ඒක කිව්වේ නෑ. මෙයාව කිව්වා දැන් හොඳයි වා යන්න පිටත් වෙන්න කියලා. පිටත් වෙලා ගියා වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. මොකද වුනේ? හොරු ගහලා මැරුවා. මැරුවට පස්සේ මෙයා කොහෙද මෙයා ඒ වෙලාවේ හිත කලබල කරගත්තේ නෑ අරකම සිත සිත හිටිය බලන්න මේ හිතේ තියෙන ඒ හිතේ හැකියාව තියෙන එක්කිනාට තමයි බුදුරජාණන් වහන්සේ පිහිට වුණේ හැකියාව නැති එක්කිනාට කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ නිසා අපි අපේ හිතේ හැකියාව ඇති කරගන්න ඕනේ. ඇති කරගන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. පත්‍රකාරයෝ හිටියනම් එදා මොකද කරන්නේ? අර මැරිච්ච එක්කෙනා ෆොටෝ එකක් දැයි මෙන්න බුදුරජුන්ගේ ආශිර්ය ලැබූ තරුණයාට පිහිපාරකා නැසි. ඇයි අපහාස කරන්න නෙමේ ඔක්කොම පත්තරත් ලෑස්ති. නේ? අය එතකොට ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේට පහර ගන්න. දැන් ඔය සෝමාවතියට ගම් වතුරක් තිබුණේ නෑනේ. සෝමාවතිය අර ස්පීල් එකකින් වතුර දැම්ම අඩියක. ඒ ඒ පින්තූරය අරන් පත්තරවල දැම්ම මෙන්න සෝමාවතියට ගම් වතුර කියලා. දෙවියෝ කෝප වුණා දුන්නා ගම් වතුර ඉඳා ගම් වතුර කියලා. දැන් මේ විපත කලේ කවුද? මාධ්‍ය විසින්. මේ රටට වැස්සෙව්වි. ඉතින් ඒ නිසා මේ අසත්‍ය ප්‍රචාර අන්තිම භයානකයි. ඒ කියන්නේ අර නොමේරු අන්ධබාල පුතත්ජන අයට කතාබස් කරන අවස්ථාව ලැබීම ලියන්න කියන අවස්ථාව ලැබීම අන්තිම භයානකයි. ඒ තුල වගකීම් රහිත විදියට <clears throat> කතා කරනවා ලියනවා කියනවා. මේකෙන් මිනිස්සුන්ගේ හිතේ තියෙන පින ඒවට සවන් දෙන මිනිස්සුන්ගේ හිතවල තියෙන පින නැති වෙලා යනවා. ඉතින් මේ විශාල හානියක්. නමුත් බලන්න අර මේ හානියටපත් වෙන්නේ නැතුව ඉන්නනම් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව තමන්ගේ හිතේ පින මතු කරගන්න මේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් අපිට තේරෙන්නේ අපේ හිත ශක්තිමත්ද නැද්ද කියලා. නමුත් අපි අපි යම් කිසි විදියකින් පුරුද්දක් කරගත්තොත් ඕනෑම කලබල අවස්ථාවක බුදුරජාණන් වහන්සේව සිහි කිරීමට පුරුද්දක් කරගත්තොත් ඒ පුරුද්ද අපට අපට ඒ පුරුද්ද ಉಪකාරී වෙනවා. දැන් මට එක තරුණයෙක් හම්බුණා. ඒ තරුණයා මේ සුරතල් මසුන් අල්ලන කෙනෙක්. එතකොට මේ තරුණයාව දවසක් දියවැලකට ගහගෙන ගියා මුහුදේ. දැන් ගහගෙන ගියා එකපාර දියවැලකට ගහගෙන ගියා හැතැම්ම ගානක්. වතුරෙන් උඩට යනකොට ඈත පේනවා ලංකාව. මේ තරුණියා බුදුරජාණන් වහන්සේ සිහි කළා කියලා තිනු අනේ මම මට ගොඩට එන්න ලැබුණොත් මම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දෙවියන්ට පින් දෙනවා කියලා මුහුද මැද්දේ කෑ ගහලා කිව්වා. කොහේවත් යන බෝට්ටුවක් එතනට ආවා. ඇවිල්ලා මේ ළමයා ගොඩ ඒ ළමයා මාත් එක කිව්වේ. ඒතර මේ වගේ අර අසරණ වෙන අවස්ථාවල් වලදී එකපාරට බුදුරජාණන් වහන්සේව සීකර ගන්න මිනිසියෙකුට ලැබීම මා හිතන්නේ ඒක මේක දෙවියන්ට පවා පේනවා. එතකොට මොකද වෙන්නේ? දෙවිවරුත් උදව් කරනවා මේ දුර් මේ දුෂ්කර අවස්ථාවක මේ මේ කෙනා ශාස්ත්‍රුන් වහන්සේව සීකරමින් ඉන්නවා මෙයාට උදව් කරන්න කියලා. ඒ වගේ අර මේ දුෂ්කර අවස්ථාවලදී උපකාරී ලැබෙනවා. ඉතින් මේ නිසා පින්වතුනි අපි මේ අද මේ අහපු ධර්ම කරුණු වලින් ඔබ මතක තියාගන්න මේ අපි යන්නේ සංසාර ගමනක් සතර අපාය වැටි වැටි යන්නේ මේ අනතුරට ප්‍රධානම හේතුව තමයි අපේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස අපි ඒක තේරෙන භාෂාවෙන් අරවා කිව්වා සක්කාය දිට්ඨිය එහෙම මතක තියාගන්න ඒ විදිහට ඒකෙනම් සාමාන්‍යයෙන් නිකන් තේරුම ගත්තොත් ඒකේ තේරුම පුද්ගල ප්‍රතිරූපය කිවට කමක් නැහැ. ඊළඟට මේ සැකේ තේරෙනවා. ඊළඟට අන්දානුකරණයෙන් අදහන්න පෙළඹීම මේවා තමයි අපි අපේ මේ ධර්ම මාර්ගයට බාධා වෙලා තියෙන්නේ අපට සුගති යන්න බාධා වෙලා තියෙන්නේ. මේ නිසා මේ සුගති ගමනේ අපේ ජීවිතයට රැකවරණයත් මේ ගෞතම සාසනය පිළිසරණත් ලබා ගන්න ධර්මේ නම් පැහැදිලිව තියෙනවා. ධර්මයේ කිසි අඩුවක් අඩුවක් නැහැ. බුදු දේශනා පැහැදිලිව තියෙනවා. අඩුව තියෙන්නේ ධර්මයේ නෙමෙයි. අඩුව තියෙන්නේ අප තුල. අඩුව තියෙන්නේ අපිට මේ ධර්මයේ අල්ලගන්න තියෙන කුසලතාවල මදිකම. ඊළඟ එක අපි මේ පොඩ්ඩක් අහලා එකපාරට සන්තෝෂයට පත් වෙනවා දැන් අපිට ඇති. දැන් හරි. දැන් පිහිට තියෙනවා කියලා අපි රැවටෙනවා. මේක තමයි ඊළඟ එක. මොකද අපිට තේරෙන්නේ අපේ මේ මනසේ හැදිලා තියෙන විදියට අපේ මේ කුසල් වලට බාධාව කොහෙද තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා දැන් හරි. දැන් හරි කියලා අපි රැවටිලා අපි අනිත් අයට කියනවා දැන් හරි මට නම් බය වෙන්න දෙයක් නැහැ. මම නම් දැන් පිළිසරණක් තියෙන මට නම් කිසි බයක් වෙන්න දෙයක් නැහැ කියලා අපි කියනවා. අපි දන්නේ මේ කියනකටම අපි බාධාව හදා ගන්නවා කියලා. ඒ කීමෙන්ම බාධාව හැදෙනවා. ඒ නිසා අපි හොඳට ඥානය පාවිච්චි කරන්න ඕනේ යුගයක් මේ තියෙන්නේ කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපිට මේ ගෞතම සාසනයේ පිළිසරණ ලබන්න උතුම් ධර්මයේ ඒකාන්තයෙන්ම පිහිට වේවා සාදු සා